තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ඉතාලියට කතා කරන්නේ. මම දෙපාරක් විතර කතා කළා වහන්සේට. නැහැ මට වහන්සේට පින් දෙන්නා යවනකම තියෙන්නේ. මොකද මට මේක තේරුණා කියලා කිව්වොත් හරි. මොකද මේ මම මම ඉතරී බලා අපි අර සිහියෙන් බලන්න පුරුදු වෙලා හිටිය රාග දේශ මොහ දැන් දෙයක් එනකොට අපි ඒක බලාගෙන අර හේතුඵල ධමයට දාලා තමයි මම මේ අපි අර හිතේ ගින්දර නිවාගිත හිතේ ගින්දර නිවාගත්තේ නමුත් ඉතින් මේ දැන් ඒ බලපු විදිය හරි මං කියන්නේ ඒක වැරදි කියලා ඒක ඒ විදියෙන් හරි ඉතිරිවා ගන්න පුළුවන් නම් කෙනෙකුට හොඳයි ඒ වුණාට දැන් මම ඔබ වහන්සේගේ දේශනාව වෙනවාස්සේ මට අර දෙයක් කියන එක මාරු විදිහට මේ වුණා. ඔහේ කියන රාමයා රූපය ගැට ගැහෙන තැනම අපි මේක අහු වෙලා කියන එක අහු වෙලාමයි දකින්නේ කියන එක දැන් අර මම ඒක ප්‍රැක්ටිස් කරා. මම මාසෙකට කලින් ඔබ වහන්සේත් එක්ක කතා කරා. කතා කරලා ඉවරලා මම ඒක ඔය කියන දේ ප්‍රැක්ටිස් කරා. දැන් ඇත්තටම මේ රාගදේශ මොහය ඒ වගේ කියන අපේ දැවිල්ල කියන්නේ සබ්ජෙක්ට් කියන්නේ ඇලීම ගැටීම නැති නැති වෙනවා ඒක ඒ ක්ෂණයම ඒක දකින්නකොට සාහනහන් කිසිම ගොඩාක් මට ඒක කියන්න ඕන මම හිතුව කතා කරන්නේ නොකර ඉන්න හිතලා ඊට පස්සේ බය මන් කියනවා කියලා ඊට පස්සේ හිතුවා මට ඒක දැනගන්න ඉති කියන්න යවන තම සමින්හන්ස සමින්හන්ස හලෝ අන්තිමට මොකද කියේ මොකද්ද අන්තිමටම කියප එක ඇහුන්නේ නෑ මමට <laughs> මම මේ මට මම දැන් හිතුවා දැන් මේක කියලා ඉතින් දැන් මොකද දැන් අඳුරනාය කෙනෙක් දැක්කොත් ඊට පස්සේ එතන එක එක කතන්දරත් යන හේද මම නොකිය ඉන්නත් හිතලා මම දැනගත්තා මම මේකෙන් නිදහස් වුණාම ඇති කියලා මට හිතුණා ඊට පස්සේ මට හිතුණා මට අර ඒක නිකන් වහන්සට කියන්න ඕනේ කියලා හිතුණා මොකද හොයන්තක දේශනාවෙන් මම ඒක හොඳටම පුතක් සද්දේ අර පැහැදිලි වුණා මේ ඉතින් මට ඒක හිතුවට කිසිදු කතා කරලා කියනවා කියලා මම මුලින්ම මේ කතා කරේ අර මතක දන්න වහන්සේට අර භාවනාව ගැන කතා කරේ මුලින්ම මේ මාස එකහමාරකට විතර කලින් එකහමාරකට දෙකකට කලින් ඊට පස්සේ ආයේ කතා කරා මේ අද කතා කර මම ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ දැන මේ කියන්නේ සිහින් දැක්කේ අපේ සිතිවිල්ලක් ආවට පස්සේ අපි ඒකට ඉතින් ඇලෙනවා ගැටෙනවා ඊට පස්සේ එයි මේව වුනේ කියලා හේතුඵල හේතුඵලයට දාලා තමයි මම හැමතිස්සෙම අර හිතේ අර තියෙන දේ අපි නැති කරගත්තේ නමුත් දැන් අර දැන් කතා කරනකොටම ඒක මේකයි කියන එක අර අවිද්‍යාවෙන්ම මේක අල්ලගන්න එක නාමයක් කියන තරම දෙයක් කියන එක ඉතින් හොඳටම පැහැදිලි දැන් පැහැදිලි වුණා මාසෙක විතර කලින් ඊට පස්සේ මම ඒක අත්හදා බැලුවා මාතෘ කරම ගෑඟ මේ කියනවා මගේ වැඩ කටයුතු කරන අතර මම ඒක කරා එතකොටම තියෙන හැමතිස්සෙම ඉතින් ඒක තේරෙනවා දැන් දකින්නව දෙයක් නැහැ කියලාම තමයි දැන් තේරෙනවා අපි අපි හදාගත් එකක් තමයි මේ ඇත්තටම එහෙම අපි කියලා දකින්න කියලා ඔව් අපි කියලාත් කෙනෙක් නෑ මේකේ සත්‍ය පුජ්‍යලයක් කියලා එහෙම දෙයක්වත් නෑ සබහාදහමක් කියලා දැනෙනවා නේ සබහාදහමක් විතරයි දැන් බලනකොට අපි මේ හිතන ඒවා හිතන ඒවා ඇත්තටම කොහෙවත් නෑ ඒකයි අපි කියන්නේ අපි හිතන දේවල් කොහෙවත් නැහැ කියලා කියන්නේ නේද? ඒක ඇත්තටම ගොඩක් වටිනවනේ ඒක අහන එකත් ගොඩක් වටිනවා අහන අම්මෝ මෙතන නිදහස් වෙන විතරයි යන්න මෙතන මෙතන නිදහස් වුණා කියන්නේ ඉතින් ඇත්තටම දුකක් කරදහිතක් අර අසලදහමට කම්පා වෙන්නේ නැහැ කියන ඒක කරගත්තොත් අපිට හැබැයි කරගත්ත අර කාලයක් තිස්සේ අර ඇත්තට මේ සිත කියන්නේ ভাইබ්‍රේෂන් එකක් ඒ කියන්නේ ධ්වනියක් ස්වභාවයක් තියෙන කම්පන ස්වභාවයක් ඒක මේ අතරම ධ්වනියක් යන දැන් ශබ්දයක් වගේ ප්‍රතිකම්පන වෙන ස්වභාවයකට තමයි මේ ආරෝපණය හැදලා තියෙන්නේ. ඇත්තටම මෙතන දැන් ශබ්දෙන්නේ අපි පොත් පොත මේසය ඇඳ කියලා ශබ්දෙන්නේ මේ ඔක්කොම වෙන් කරන්නේ හැම එකම එකින් එක වෙන් කරන්න එතකොට අපිට හොඳට තේරෙනවා මේ හැඩතල වර්ණ හැඩතල මේ ශබ්දේ නිසා තමයි එකට එකතු වීම නිසා තමයි මේ එකට එකතු වෙනවා මෙතන ඔක්කොම ප්‍රශ්නේ බලනකොට මෙතන හැබැයි මේ අපිට අර දීර්ඝ කාලයක් අපි දැන් මේ තියෙනව බවට දැනෙන දැනීමක් තියෙනවා අපි ගාව. ඒක ආත්මීය දැනීමක්. ආත්මීය දැනීමක් ගාව තියෙනවා. අර ඒක තමයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිච්චසමුප්පාද. නිරෝධන්ති. අපිට ඒක අපිට අර අපිට අර අපි ඉන්නා වගේ දැනෙන දැනීමත් ඒක අපිට ඔව් ඒක අපිට හොඳට මේ අසු වෙනවා අපේ අවබෝධයට හසු වෙනවා මේ ආත්මයේ ඉන්න බව ඒ ඒ දැනීම දිය වේගෙන යනවා ටිකෙන් ටික ටිකෙන් ටික ඒක ඊට පස්සේ අර දැනෙන්නේ නැතුව නෙමෙයි දැන ඒ කියන්නේ අපිට දැනෙනවා ඔව් එනකට තේරෙනවා අර ඒ කියන්නේ මේ කයට දැනෙන එක නෙමෙයි මේ සිතුවිලි නිසා එන ආරෝපණය නැති වෙනවා සිතුවිලි වලින් එනවා අපිට චිත්ත ආරෝපණයක්. ඒ අනේ චිත් අනේ සිතුවිලි වලට කම්පණය වෙන ස්වභාවය. සිතුවිලි අපිව හඹාගෙන යන ස්වභාවය අන්නේ එතනින් ඉන්නේ. හැබැයි සිතුවිලි නැතුව මේ සිතුවිලි හටගෙන නැති වෙනවා. හැබැයි සිතුවිලි හටගෙන නැති වුණාට ඒ සිතුවිලි එක අදාළ නෑ වගේ නේද? සිතුවිලි තමට නෑ නිකන් තමට ගැටෙන්න හේතු නෑ වගේ සිතුවිලිත් එක්ක. සිතුවිලි ඔහේ ඇති වෙනව නැති වෙනවා. ඒ දිහා බලන් ඉන්න ස්වභාවයක් දැනෙනවා. ඒ සිහියක් දැනෙනවා අවදි වෙලා තියෙනවා. ඒ සිහිය තමයි අපි මේ අපි ඒක කියා ගන්න බැරි වෙන කොහොමද ඒක ලුණු වගේ Tamanටම සාන්දිටිකයි. ඒක අනිත් කෙනාට දැනෙන්නම ඕනේ. එතකොට ඒ කෙනාටත් දැනෙන්නේ. ඔව් දැනෙන්නම ඕනේ. ඒක ඒකයි මමත් අර හිතුවේ ඔක කිව්වට දැන් දැන් කට්ටිය ගොඩක් කට්ටිය වචනෙන් කියනව නිසා වෙනස මේක මෙහෙමයි කියලා. එතකොට ඒ වුණාට කරන ක්‍රියාවන් වල කියනවා මේ චරිතේලා නැහැ කියන එක තින්ද ඒකට මම කවදාකවත් කියන්නේ නැහැ. ඔව් ඒකයි. ඒ ඒක කවදාද එයාලට එයාලටම මේ වෙන්න ඕන දෙයක් හින්දා ඒක තේරුමක් තව කෙනෙකුට කිව්ව කියලා නෑ වගේ වගේ ගැටයක් මට. ඔව් තේරෙන්නේ තේරෙන්නේ නෑ නේද ඒක කිව්වා කියලා. ඒක තේරෙන්නේ නෑ දැන් එහෙමනම් ඉතින් ඔය දේශනා අහනකොට අහනකොට කොච්චරවත් ප්‍රබන්සේ හැම දේශනකම තියෙන ඕකමනේ ඔව් අපි ඒ ඔය ඔව් දෙයක් කියලා ගත්තොත් ඒ තේස්තර දෙයක් නැතිව අපි පෙන්නනවා නේද පෙන්නනවනේ ඒක ඉතින් කියෙන් කියෙන් අල්ලගන්න කෙනෙකුට අල්ලගන්න පුළුවන් හැමෝටම ඒක වෙන්නේ නැහැ කියන එක වගේ මට නිකන් තේරුණා මම ඉතින් එහෙනම් නෑ පාඩුවේ පාඩුවේ ඉන්නවා කියලා හිතුවා ඒක අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අර අලුතෙන් අහන කෙනෙක්ට ඇත්තට මේ අතරණයිනේ යාට එයා අපෙන් විමසන එක කොහොමද කියලා ඒක විමසනවානේ මේ මේ සත්‍ය විමසනවා සත්‍ය දැනගන්නනේ අපෙන් අහන්නේ. ඒතර අපිට සිද්ධ වෙනවා පැහැදිලි කරන්නේ එයාට ඒක අවබෝධයක් තියෙනවද කියලාත් බලලා එයා කතා කරන විලාසෙත් එක්කලා අනුගත වෙලා ඒක එයාට පෙන්වන්න අපිට සිද්ධ වෙනවා මේ මේ දැන් පොත කියනකොට පොතෙන්තර මමෙක් නෑ. ඒක හරි පුදුම හිතෙනවා නේද? ඒතර පොතමනේ මම කියන්නේ. දැන් මම ඔව් මම ඉන්නේ කොතනද දැන් මම ඉන්නේ මේ ශරීරෙද නෑ මම කියන්නේ එතකොට කියලා දෙයක් නැහැ. මම කියන්නේ මේ අර පොතමයි. මනෝවිඤ්ඤාණයෙන් අපි පොත හදා ගන්නවානේ. අරමුණ එනකොටම අරමුණ අරමුණ එනකොටම අපිටම මේ අරමුණ පොත කියලා. ඒ පොතම තමයි මම කියන්නේ. දැන් පොත දකින්න බව විතරයි මේකේ තියෙන්නේ. පොත තිබ්බොත් මම ඉන්නවා. පොත කියලා දෙයක් නැත්තම් මමත් නැත්තම් මමත් නැහැ. මමත් නැහැ. <laughs> එතකොට ඒ සබහාදහමට අවදි වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ දැන් දැන් මේසේ තියෙනවා කියලා මේසේ තියෙන බවට තමන්ට දැනෙනවා නම් ඒ තමන් තමයි ඒ දැනෙන්නේ. මේසෙම තමයි තමන්. ඔව්. ඒ කියන්නේ දැන් ඉස්සරහම කවුද ඉන්නේ ඒ කෙනෙක් ඉන්න බවට දැනෙනවා නම් ඒ දැනෙන එක තමයි අපි මෙච්චර කාලයක් මමී කියලා තියෙන්නේ. අමුතුවෙන් අපි මමී කියලා හිතන දෙයක් නෑ. මේ මේ කය මම නෙමෙයිනේ. කය රූපේ මමයි කියලා හිතන එක දැන් වෙන්නේ දැන් අපිට ඒක වෙන්නේ දැන් අපි මේ රූපේ මේ මේ කර්කජ කය මමයි කියලා හිතන්නේ නෑනේ අපි දැන්. අපි දැන් තේරෙනවනේ මේ සිතුවිල්ලක් කියලා මෙතන තියෙන්නේ. ඒතකොට සිතුවිල්ලනේ මම කියන්නේ. ඔව් දැන් කය සාමාන්‍ය කය මේ සාමාන්‍ය විදිහට මේ කය නිසා ස්පාර්ක් ටික සිද්ධ වෙන්නේ. සෙන්සස් ටික වැඩ කරන්නේ. ඒක අපි අවබෝධයි. එතකොට කය මම කරගෙන නැහැ. දැන් සිතුවිල්ලෙන් තමයි මේ ඔක්කොම අර මේ ආත්මීය දැනීම, කම්පණය වෙන එක ආසාව ඉරිසියා වෛරය තණ්හා ඔක්කොම මනෝමයෙන් මනෝමයෙන් හදාගත්ත දෙයක් කියලා ගත්ත ආරෝපණයක් එකයි මේකේ තියෙන්නේ. ඒතකොට අපිට දැන් සත්‍ය දකිනකොට දැන් අපි දෙයක් කියලා ගත්තොත් ඒ දේ විතරයි. ඒ දේ මම <laughs> මම කියන්නේ දේටම විතරයි. මම දැන් දෙයක් නැත්තම් මමත් නැහැ. ඔක ඔක හැබැයි බාහිර මුකුත් නැති වෙලා නෙමෙයි. ඒක හරි සියුම් කතාව. කන්නඩියේ මුකුත් නැති වෙලා නෙමෙයි. අපිට අවබෝධයක් තියෙන කන්නාඩියමකුත් නැහැ කියලා. ඒ වගේ බාහිර මොකුත් නැති වෙලා නෙමෙයි බාහිර වෙන්ද විදිහටම පේනවා ඇහෙනවා. අපි අපිට අවබෝධයක් තියෙන ඒ ඒ ඇහෙනවා. නැති බවට අවබෝධයක් තියෙනවා. ඒකෙන් තමයි චන්දරාගේ දුර වෙන්නේ. කියන්නේ අපිට ඒකට රාගයක් නැහැ. ඒකට අපිට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, කම්පණයකුත් නැහැ. හැබැයි ඒකත් එක්ක වැඩ කරන්න පුළුවන් ඕන දෙයක් කරගන්න පුළුවන් කිසිම ගැටලුවකුත් නැහැ. අපිට ඒක ඕනි කියලා එහෙම මැරෙන්න යන්නෙත් නැහැ. එපා කියලා එහෙම දඟලන්න යන්නෙත් නැහැ. ඒකත් එහෙමයි අපිත් එහෙමයි. ඒ කියන්නේ අපි කියලා මෙතන දෙයක් නැහැ. ඔය දේ ඔය දැනෙන ඔය දෙයක් කියලා දැනෙනවා නම් ඒතර තමයි තමන්. අප දෙයක් කියලා ගන්න දැනෙන්නේ කියන්නේ තමන් මිදිලා දන්නේම නැතුව තමන් ගෙනවා. එතන තමන් කොහෙද ඉන්නේ? ඔතන වැදගත්ම තැන තමයි ඔන්න ඔතන. ඒ කියන්නේ තමන් කොහෙද ඉන්නේ කියන්නේ. හැමසෝ තමන්ම හොයන්න ඕනේ. බලන්න මම කියන්නේ පොතම. පොත කියලා දෙයක් තමන්ට නැති බව දකිනකොට මමත් නැහැ. ඒ කියන්නේ මේ අනාගාමි භූමියේදී අර <coughs> මේ පේනවා ද පේනවනේ මේ හිතනවා කියන්නේ සෝතාපන්න තැන. එතකොට අපි සිත පිට එනවා බාහිරින් මිදිලා රූපයන්තයෙන් මිදිලා නාමයන්තයෙන් කරනවා. හැබැයි අන්තිමටම නාමයන්තයෙන් කිසිම දෙයක් නැහැ. එතකොට ආයිමත් එනවා අනිත් අතට අනාගාමි භූමියේදී. ඒ කියන්නේ ප්‍රතිපදාව අනාගාමි භූමියේදී අපි කියන්නේ ප්‍රතිපදාව මාරු වෙනවා පැත්ත. ඒ කියන්නේ අපි හිතන හිතන දේ ඇර වෙන දෙයක් නෑ. හිත මනෝවිඤ්ඤාණයෙන් නේ. පොත කියලා ඔව් මනෝවිඤ්ඤාණයෙන් ගන්න දේ නැත් ඇත්තක් නෙමෙයි කියලා දකිනවා කියන්නේ තමනුත් ඒතර නැති බවයි දකින. තමන් ඉන්නේ ඇත්තක් කරගත්තරයි ඇත්තක් කරග නොගත්ත තැන තමන් නෑ. අන්න එතන විඥාන අනිදස්සනන් කියපු තැන විඥාන අනිදස්සන කියන්නේ විඥාන අනිදස්සන කියන්නේ තමයි අනිදස්සන. එතකොට තමන්ව තමන්ට අහිමි වෙන තැන. ආත්මේ නැති වෙන තැන ආත්මේ කිලිහෙන තැන එතන ඒ ස්වාමීනාන්ත හැබැයි දැන් මට දැන් එහෙම ඒක අවබෝධ වුණාට අර කරන කියන වෙලාවට කිසි ප්‍රශ්නයක් මට එහෙම එන්නේ නැහැ මම දැන් දැන් වැඩ කටයුතු කරගෙන යනවා normal හැමෝමත් එක්කම කතා බහ කරන නමුත් මට ඒ වෙලාවට එහෙම මේ දැනීමක් කියන්නේ අර දන් අතලාන්තෙන් දන්නවා මේ මෙහෙම නැහැ කියන එක. නමුත් මේ ඒක මට ප්‍රශ්නයක් නම් උන්නේ නැහැ තාම එහෙම. මේ ප්‍රශ්න කොහෙවත් වෙන්නේ නැහැ ධර්මයක් පොදරක. <laughs> ප්‍රශ්න වෙන්න තියෙ හේතුව සාමාන්‍ය නිකන් අර මැෂින් එකක් වැඩ කරනවා වගේ තමයි තේරම සිද්ධ වෙන්නේ. අර හැංගීම් දැටීම් වල එහෙම එහෙම නිකන් අමුතු ඉලිප්පීම් නැතුව සාමාන්‍ය විදියටම කටයුතු ටික සිද්ධ වෙනවා. හැබැයි Tamanට මොන හරි දෙයක් මොන හරි ප්‍රශ්නයක් වෙනකොට දැනෙනවා ඒතර ධර්මයේ. ධර්මය දන්නකොටම ප්‍රශ්න නැති වෙනවා. ආයම සාමාන්‍ය විදිහටම අර පල්ලමට අහුවෙච්ච පල්ලමට අහුවෙච්ච වාහනයක් කොහේ ගහගෙන යනවා වගේ ඔය කටයුතු ටික විතරයි. ඒක අන්තවලට යෑමක් එන්නේ අන්තවල රින්ගන එකක් සිතුවිලි වල රින්ගන එකක් එන්නේ. සිය ඔව් ඒ කියන්නේ හරි ආයක ක්‍රියාසිතේ ස්වභාවය තමයි. ඒ කියන්නේ ක්‍රියාසිතට රාගදේශමව පනවන්න බෑ. ඒකට හේතුව දෙයක් කියලා එයා ගන්න නැහැනේ ලොකුවට බරට. එයාට ආත්ම ස්වභාවය නැහැනේ. එතකොට මේ මම කරනවා මේ මට උනේ මේ මට බැන්නේ මම දුක් විඳේ මේ මගේ මගේ මේ මම හැමදෙම ওই මම නියෝජනේ නැති වෙනවා. මට වෙනවා කියන එක නැතුව ඒ දේ වෙනවා. මම කරනවා කියන එක නැතුව ඒ දේ කරනවා. හරිනේ? කරනවා. ඔව්, මම තමයි හැමතිස්සෙම මම නැති වෙනවා. ඒ කියන්නේ ওই දකින දේන්තර මමෙක් නැහැ. ඒකයි. ඒක මනෝවිඤ්ඤාණයෙන් අපි ඔව් පොත කියලා ගන්නෙ මනෝවිඤ්ඤාණය. ඒතර පොත කියලා පොත කියලා ගන්න එකේ තමයි මමත් ඉන්නේ. මනෝවිඤ්ඤාණය තමයි මම කියන්නේ. මනෝවිඤ්ඤාණය තමයි මම ඉන්නේ. පොත නැත්තම් මම මමත් නැහැ. ඒකයි විඤ්ඤාණං අනිදස්සනං <laughs> කියන්නේ. ඒ කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ අන්තිමටම තමන්ව තමන්ට හම් වෙන්නේ නැහැ. ඇත්තටම මේක දැනෙන්න ඕනේ මේක ටිකයි තාම සිව් මේ කියන එක. ওই රහත් භාවය කියන්නේ ඔක්කො තියෙන්නේ. ওই රහත් භාවය තුළ ওই රාගදේශ රහත් භාවයටපත් වෙන්නේ රහ නැති වෙනවා. ඒ කියන්නේ චන්දරාගය දුර වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් රස දැනෙනවා. ඒකට මේ මම පිනවනවා කියලා මම රස විඳිනවා කියන එක නැති වෙනවා. දැන් ඊට පස්සේ ගන්ධය දැනෙනවා. හැබැයි මේ මම ගඳ සුවඳ බලනවා කියන එක නැති වෙනවා. ඒතර මම මේ විඳිනවා කියන එක නෑ. මම නැතුව ගඳ දැනෙන්නේ. එතකොට මම මම කියන එකක් හම්බ වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් අර සාමාන්‍යයෙන් අර අර දිව නිසා දිවට දැනෙන දේ දැනෙනවා. අන්න ඒ වගේ දෙයක්. නාසය නිසා නාසයට දැනෙන දේ දැනෙනවා. එච්චරයි. ඒ කියන්නේ රස පටිසංවේදී රස රාග නපටිසංවේදී. ගන්ධ පටිසංවේදී ගන්ධ රාග නපටිසංවේදී. ඔව් ක්‍රියා ක්‍රියාවලිය මතු වෙනවා. ප්‍රභාසර සිත එනවා. අර පුංචි දරුවා විදියට. පුංචි දරුවා මේ මම කියලා ගත්තේ නැහැ. පුංචි දරුවා සාමාන්‍ය විදියට දැක්කා. අර ඉපදුණු ගම පුංචි දරුවා අපි කියන්නේ සාමාන්‍ය දැක්කට එයා දන්නේ නැහැ කහ පාට රතු පාට කියලා එයා දන්නේ අන්නේ ස්වභාවයට එනවා. කහ පාට රතු පාට පේන්නේ නැතුව නෙමෙයි. පෙවුනට ඒවැ වැඩක් නැහැ. වටිනාකමක් නෙතිල කහ කිව්වොත් වටිනාකමක් තියෙන්න එපා. වටිනාකමක් දැක්කේ. එතකොට කහ රතු නිල් ඔක්කොම නිකන් පාට පාට වගේ. පහ කහත් එකයි රතුත් එකයි නිලුත් එකයි වගේ. ඔක්කොම පාට පාට විතරයි වගේ. අර ඒක ඒක ඇවිල්ලා හැබැයි සාමාන්‍යයෙන් අපි දැන් මෙහෙම කහ රතු කියලා සාමාන්‍යයෙන් දකිනවා දැක්කට ඒවත් එක්කලා ලොකු නිකන් ගැටීමක් ඇලීමක් නැහැ. සාමාන්‍ය දැනෙන ස්වභාවයෙන් දැනෙනවා. හැබැයි Taman මම කියලා එන එක නැති වෙනවා ටික ටික ටික ටික. මේ මම මේ රතු පාට මේ මම කැමති රතු කියන එකක් එන්නේ මම කැමති මේකට මම කැමති මේ මම කොහෙද ඉන්නේ? මම කියන්නේ රතු දැනෙන එකම විතරයි. දැන් මම කොහෙද ඉන්නේ? මම කියන්නේ පොත දැනෙන එක ස්පාක් වෙන එක විතරයි මෙතන වෙන්නේ. ස්පාක් එකේ මම <laughs> කියන්නේ හදාගත්ත තවත් අර අර ස්පාක් එකක් විතරයි. අපිට ඒක තමයි මෙතනදී මම නැතුව සාමාන්‍ය විදිහට මම දිවෙලා යනවා. ඇත්තම කතාව. ඒක අවබෝධයෙන් එන්නේ. අපි එකට මහා පුසුම් කෝණයක් තියෙනවා එතන. ඒකට පොඩ්ඩක් සිහිය පවත්වන්න ඕනේ එතන. එතන පොඩ්ඩක් ඒක තමයි Oh. ස්වාමීන් වහන්සේ මේ මට දැන් ඇත්තම කියන්නේ දැන් මට ඒක හොඳටම තේරෙනවා දැන් මෙතන දෙයක් කියලා ගත තැනම තමයි මෙතන ඇත්තේ නැත. කියන්නේ එක එක දෙයක් කියන්නේ මමත් එතන පොත දෙනවා පොත කියන්නේ දකින්න හින්දානේ අර මනෝවිඤ්ඤාණය නිසානේ අපි මනෝවිඤ්ඤාණයෙන් දකින්න හින්දා ඒක අර මේ දෙපැත්ත නැති ගතිය. කියන්නේ එකම ස්වභාවයක් කියන ගතිය ඒක දැනෙනවා. ඒ ඒ වුණාට දැන් කොහොමද මට දැන් ඔතන ඒක හරි දැන් ඒක බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ සිතෙන් හම්බ වෙන්නේ නැහැ එතකොට තමයි පොයිදින්නේ තමයි පොයිදින්නේ එතකොට තමයි පොයිදින්නේ එතකොට දේ හම්බෙන්නේ නැත්නම් තමනුත් නෑනේ එතකොට බාහිරත් නැත්නම් අර ඔය ඔය තමයි දැන් අපිට එන අරමුණනේ සිත කියන්නේ අරමුණ අපිට ඒ අරමුණ උපමාවක් ඔව් අරමුණ උපමාවක් ගත්තොත් විත්‍ය දකින්නවා කියලා ඒ විත්‍ය දකින්නවා කියන එකම තමයි මම කියන්නේ. හැබැයි විත්‍ය කියලා තමයි අගයක් නැති වෙනකොට මම නැති වෙන්නේ එතකොට. එතරම්දී. විත්‍ය දකින්නවා කියන්නේ මම දකින්නවා කියන එක. මම්මයි විත්‍ය කියන්නේ විත්‍ය විත්‍ය මම වෙන් කරන්න බෑ. විත්‍ය විස්වාස කරන විතරයි. ඒක විත්‍ය කියන්නේ මමමයි. ඒක විත්‍ය කියන එකෙන් Tamanට එහෙම දෙයක් නැති බව දැනනකොට මමත් නැති වෙනවා. මමත් එතකොට ඔතන කෙටික් නැතුව නිකන් රොබෝ කෙනෙක් හම් වෙන්නේ මැෂින් එකක් වගේ. හරි පුදුමයි තේරෙනවා. වැඩ කටයුතු කරද්දී පුදුමයි තමයි. වැඩ කටයුතු කරන්න පහසුයි. අපි ඔළුව අවුල් කරගත්තොත් තමයි ඔතන අපිට අමාරු. ඔළුව අවුල් වෙලා නැත්තම් අර ධර්මයේ හරියට පිරිසිදුර පේනකොට පේනකොට කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. කතාවකුත් නැහැ කාත් එකක් කියන්න දෙයක්කුත් නැහැ අර ලොකුට විදවිල්ලකුත් නැහැ දුක් විඳිල්ලකුත් නැහැ ඇත්තටම දුක් විඳිලා නැහැ. දුක් විඳිලා නැහැ. ඔව් දැන් කෑවෙලා කාලයක් යනවා. නෑ මට අර දැවිල්ලක් නෑ කියන එක තමයි මට ගොඩක්ම කියන්න කියන්නේ අර ඕනම දෙයක් ආවම අර පපුව ඇතුළාන්තයෙන් අපිට දැන් සම්කිසි දැන් ගොඩක් වෙලාවට හිතට දුකක් ආවා සතුටක් ආවා ඇතුළට දැනෙනවනේ සමන්නාස ඇතුළාන්තයට ඒ ඒ ස්වභාවය නැහැ. අන්න එතන දිය වෙනවා. අන්න දිය වෙලා යනවා. ඒක නැහැ. නමුත් අර කරනවා බනින්න ඕන උනොත් මම මට දැන් මාත්‍යත් කරන මොන හරි කියන්න උනොත් එයා ඒක කියන එක අහන්නත් මම හයින් කියනවා ඒක. එතකොට ඒක හැබැයි එහෙම කිව්වට ඇතුළන්ට ඒක නෑ මට අන්න එක කියන්න ඕන කොහොමද අහමින් එක්කන හිතන්නේ කේන්ති කියලා කියලා. <laughs> හැබැයි මේක හිතනම කැප්පක් දෙක කියන එකක් තියෙනවා නේද? ඔව් අන්වෙනකට එහෙම කරනවා මම. එනමුත් අර ඇතර දැනෙන් ඇතුළට දැනෙන්නේ නැහැ. අන්න ඒ ගැතිය තමයි මම කරන් දැන් ඒ නැත්නම් ඒ වැඩ කටයුත්ත කරගන්න බෑනේ අපි අර නෝ නෝ අර අබ්බේ භාවිතා කරනවා ඒක ඒක භාවිතා කරනවා හැබැයි අන්නේ එතන දැන් සතුටක් සතුටක් වුණත් වැඩි වෙලාව ඒක දැන සතුට කියලා එනවා ඒක දැනගන්නවා ඊට පස්සේ ඒක ඔහේ නැති වෙලා යනවා වගේ දෙයක් වෙන්නේ. ඊට පස්සේ ඒක ගානක් නැහැ. ඒක ආයේ normal වගේ normal තත්ත්වයටපත් වෙනවා. ඔව් එහෙම ස්වභාවයක් තමයි ඒ සාමාන්‍යයෙන් අර නිකන් අර හොඳ අර හැමදේම ඔව් සිහියට අසු වෙනවා හැම එකම. තමන් ඒකට තමන් ඒකට රිංගලාද ඇලිලාද නැද්ද මිදිලාද සැල්ලු වෙනද හැම මිදිලාද අන්න ඒක දැන් ඒක තේරෙනවා. ඒක සෙමන්හන්ස තේරෙනවා. මම මෙතෙන්ට ඇල්ලද මම මෙතෙන්ට වැදිනද මම මෙතන මේ මගේ මේකේ මේක චූටම දෙයක් වුණා මම මේ ඇයි මම මේ දේ වුණේ කියනකොට එතෙන්ට මම කොහොම මගේ කැමැත්තක් හරි අකමැත්තක් හරි තිබිච්ච නිසා තමයි එහෙම වුණේ කියන එක ඒක සග්ගාල සිහියට එනවා සංහංශ ඒක ඇත්ත ඉතාලියේ ඔය ඔහෙට දැන් අවුරුදු තියෙනවද හිට මොන අවුරුදු නෑ සාමාන්‍ය විදිහට දැන් එච්චරයි නේ එහෙම කියලා නෑ ඒක කතා කරනම් පොඩ්ඩක් දුකක් අපිට නම් එහෙම නෑ අපිට එහෙම අදහසක් නෑ අපි නම් මුකුත් එහෙම හිතන්නේත් නෑ ඉතින් මිනිස්සු ඉතින් හිතාගෙන ගිනි ගන්නවා හිතාගෙන ගිනි ගන්නවා කියන්නේ අනේ දැන් අරව ගන්න තියෙනවා මේවා ගන්න තියෙනවා කරන්නේ මේවා ගන්න තියෙනවා අනේ පව් කියලා හිතන පව් කියලා හිතනනේ හිත අභ්‍යන්තරයෙන් බොරුවට නෑ ගිනි ගන්න තේරුමක් නෑ නමුත් ඉතින් අර සංස්කෘතිය අතර මිනිස්සු මේ අතර ධර්මය අවබෝධ වුණාට ධර්මය අවබෝධයක් තියෙන අයට ගැටලුවක් නැහැ. ඒ මොනවා ගත්තත් ඒක ගින්නකුත් නැහැ. පුළු පුළුවන් විදිහට මේ දේවල් බොහොම සරල විදිහට සිද්ධ වෙනවා සෑහළු මනසෙන්. දැන් ඔය ගිනි ගන්න වැඩක් කළාට ධර්මය අවබෝධයක් නැති නිසානේ. නැති නිසා නේ බාහිර ඇත්ත බාහිර හැමදෙස්සම මේ මම ඉන්නවා මේ ඔය සමාජලාට අපිට පුදුමත් හිතෙනවා දැන් මේ ධර්මය අවබෝධ වුණා දැන් ඔය පෘථග්ජන භූමියේ දේවල් දිහා බලනකොට අපිත් එතනින්දලා තමයි ආවේ. අපි දැන් ආයෙත් ඒකත් බලනකොට පුදුම හිතෙනවා. මේ මිනිස්සු දැන් මෙහෙම ගිනි අරගෙන නගනකොට දැන් අපිට අවබෝධ පස්සේ ඕ ඒක හරි හරි පුදුමයි දැන් මේක මේක දන්නේ නැති කමටනේ මෙහෙම මේ මෙහෙම ගිනි ගන්න ඕන කමක් නැග්ගොත් අපිට නිකන් අපි වැරදි වගේ වෙනවා. ගිනි මේක ගිනි ගන්න ඕන කවන්න නැහැ කිව්වොත් අපි වැරදි. ඕකට එච්චර කලබල වෙන්න එපා කිව්වම අපි නිකන් වැරදිකාරයි. ඔව් ඒක පුදුම අවබෝධයක් නේ. දැන් අර අපි වඳුරේ කන්නාඩියට උඩ පැන පැන දඟලනවා කියලා. අපි වඳුරට කියනවා ගණන් ගන්න එපා. ඔව් වඳුරට ඒ වුණාට අපි අපිට නෑ වඳුරා නිකන් ගලකින් ගන්න එකක් නේද එන්නේද? ඒ ලෝකයක් වඳුර අපි වෙලගෙන එකක් ඒ. වඳුරට කන්නාඩිය ගණන් ගන්න එපා කියනකොට හරියන්නේ නැහැ මොකද වඳුරට එයාගේ අදහස තියෙන්නේ ඇතුලේ තියෙනවම කියලානේ. කියලා. ඔව් කියලා හිතනවානේ. දැන් මේ වගේ දැන් ලෝකේ අත්ත කරගත්ත කෙනාට කලබල වෙන්න එපා කියලා හරියන්නේ. එයාට මේ ධර්මයේම තමයි දෙන්න වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ ධර්මයේ කියලා දුන්නොත් එයා කලබල වෙන්නේ නැතුව ඉඳී. හැබැයි ධර්මයේ දන්නේ නැතුව කලබල වෙන්න එපා කියවට හරියන්නේ නැහැ. මොකද එයා ඉන්නේ ගැටෙනානේ එතකොට. වෙන්න ඕන සමෙන්නම් මට හිතෙන්නේ මෙතනින් මේ හිත නිදහස් වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන ප්‍රායෝගිකව ධර්ම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන අර කියප එක හරි බයි ගොඩක් කලාවට දැන් මේ ධර්මය අවබෝධ වුණාම හරි පුදුම සාන්ත ගතියක් දැනෙනවා දැන් අවිදිනකොට වැඩ කරනකොට හරිම පහල් පැහැල්ලුයි පුදුම සාන්ත ගතියක් දැනෙනවා ඇත්තටම නිකන් අපිට දැන් දැන් ආහසේ කුරුල්ලු පියාඹනවා වගේ හරි අමුතු ස්වභාවයක් අපි ඔය සමරලාට අපිට කතාවක් නැහැ. හරි පුදුමයි ඒක. ඒ කියන්නේ වලාකුළු දිහා <laughs> බලන් ඉන්නවා. අපි ගාව ඕක තමයි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට වලාකුළු කියලාත් එහෙම මොකුත් නැහැ. අපිට නිකන් අර සබාදාම පුදුම විදිහට ලං වෙලා දැනෙනවා. එහෙනම් වලාකුළු පා වෙනවා වගේ. එහෙනම් මේ හැම දෙයක්ම නිකන් <laughs> නිකන් අර කම්පණේ නොවන ස්වභාවයක චංචල <laughs> ස්වභාවය දස්වල අතු හෙල්ලෙනවා පේනවා. වලාකුළු හෙට මෙහෙට පේනවා. එතකොට මේ ස්වභාවයේ සබාදාවම හැමතැනම අපි මිනිස්සු ඇවිදින එකත් ඒ විදිහටම පේන්නේ. ඒ විදිහටම පේන්නේ මේ මිනිස්සුත් ගස්වල අතු වෙලෙනවා කේට යනවා මේට යනවා. එක් එක හවුලට යනවා. කලබලකාරී කියනකොට දැන් මේක මේක ගැටලුවක් වෙනවා. හව මේක මේක තමයි ඇත්ත. මිනිස්සු ඇවිදින ඒවා සත් අපි සත්තු සමහරවට පව් කියලා විතරක් අපිට දැනෙනවා මේ මේ සතා කෑන් කෑත් තුනේ සතෙක් නෑ නේද කියලා. හරි පුදුම දේවල් දැනෙනවා. ඒ කියන්නේ ඒ සතාට තේරෙන්නේ <laughs> නැහැනේ සතා සතා හිතන්නේ සතා සතා කියලා. හරි පුදුම කතාවක්. අපිට සතා ගාව සතෙක් නැහැ. අපි සතාට සතෙක් ඉන්නවා. හරි පුදුමයි ඒකනේ. හරි පුදුම කතා. දැන් අපිට අපිත් නැහැ. අපිට දැන් අර මිනිස්සයා දැන් ගිනි ගන්නකොට ඒ මිනිස්සයාට කොහොමද මේක එකපාරට කියන්නත් බෑ. නේ ඔය ගිනි ගන්න දෙයක් නැහැ කියන්න බෑ. දැන් අර උරක සුත්තු තාත්තයි පුතයි හේනට ගිහිල්ලා සර්පයා දෂ්ට කරලා පුතා මරනවා. නෝනාට ගින්දර අරගෙන එක කැමයක් අරන් එන්න කියනවා. එතකොට එහෙමම දර ටික ලං කරලා තියලා ගිනි ගර ගිනි තියලා යනවනේ. ඔක කම්පනයක් පෙන්වන්නේ නැහැනේ කිසිම මේ කතා. ඊට පස්සේ අර දෙන්න අඬන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි අඬන්නේ නැහැ කියනවා. අර දර ටික තියලා දරුවගේ එහෙම මේක ආදානය කරලා යනවා. ඊට පස්සේ එයා අපිට කියලා ආවෙත් නැහැ කියන අපිට කියලා ගියෙත් නැහැ කිය. කියලා කියලා ගිහින් නැහැ. මොකද පහදහමක් පෙන්නනවා මෙතන. ওই උරග සූත්‍රයේ සබාධම පෙන්නනවා. ඒ සබාධම අපි දැන් කවුද දුක් විඳින්නේ? දුක් විඳින්න දැන් ඔබතුමිය දුක් විඳිනවා. නෑ ඒක දුක් දුක් නෑ ඒක වැඩක් නෑ. ඔබතුමියගේ දරුවා නැති වෙනවා. ආ එතකොට ඔබතුමියට දැනෙනවා. ඉතින් දැනෙන්නේ ඉතින් සම්මන්ගේ නෑ ඉතින් මොන හරි දෙයක් වුණොත් ඉතින් දැනේ ඉතින් දැනුණත් ඉතින් යථාර්ථය තේරුම් ගන්න යථාර්ථය දන්න නිසා ඉතින් මේ වැළපෙන එකක් නෙවෙයි කියලා. ඇත්තටම දැන් පරිදේව දුක්ඛදෝමනස්ස වැඩ. ඇත්තටම මෙතන මමවත් නැතිකොට දරුවෙක් ඔය. ඕකත් ඔය සිතුවිල්ලක් නේද? සිතුවිල්ල ඔව් ඒක සිතුවිල්ලක් තමයි තේරෙන්නට අපි සිතුවිල්ලක් කියලාම දැන් එකක් නෑ මට ඒ වෙලාවට. සිතුවිල්ල කොහෙන්ද දරුවෝ? සිතුවිල්ලක දරුවෝ නෑ. දරුවෝ නෑ ඉතින් අර අර අර අර කියලා අර කියලා අර උපසර්ග පද දානවනේ. තාම ඒ කියන්නේ කොහෙන් කොනක් තියෙනවනේ. <laughs> අර අර කියලා දානකට මේ ගැලහිලා නැහැ ඒ වුණාට අර ඒ වුණාට අර මොකද්ද එහෙම එකක් නැහැ විතරයි දැන් මේ කය කියලා සිතුවිල්ලක් විතරයි මේ කය මේ මේ කය කියලා සිතුවිල්ලක් විතරයි නේ තියෙන්නේ ඔව් මේ කය කියලා සිතුවිල්ලක් විතරයි තියෙන්නේ මේ කය මම කියලා සිතුවිල්ලක් විතරයි නේ තියෙන්නේ ඔව් දැන් ඇඟිල්ල කපලා දැම්මත් ඇඟිල්ල කපලා දැම්මත් කමන්නේ නැහැ නේ සාත් අර අර කෑල්ල ඒ වුණාට අර කෑල්ල එන්නද <laughs> ඇත්තටම අපි මෙනෙහි කරලා තියෙන කකුල් දෙකම එක කකුලක් නැතුව, ඇඟිල්ලක් නැතුව, ඇඟිලි ටික නැතුව. ඊට පස්සේ කකුලම නැතුව. ඊට පස්සේ කකුල් දෙකම නැතුව. ඊට පස්සේ අපිට දැල්ලා තියෙන අත් දෙක නැතුව නම් කකුල් දෙක නැතුව නම් මේ සිත මේ සිත වැඩ කරනවා සිත මේ පාඩිය වැඩ කරන හින්දා අපිට දැකලා තියෙනවා YouTube එකේ එහෙම අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති කඩ විතරක් එහෙම තියෙන අපි දැකලා තියෙන අය YouTube එකේ තියෙනවා වීඩියෝ දාලා තියෙනවා එහෙම එහෙම අය ඉන්නවා <laughs> ඒවලට ඒවට මොනවාරි වෙලා එතකොට ඒ අය ඒවට hina වෙලා ඉන්නවත් අපි දැකලා තියෙනවා අපි බැලුවේ මේ කෙනාට දුක තියෙන්නේ මගේ කකුල් දෙක නැහැ කියලා හිතුවොත් හැබැයි මගේ කියලා කකුල් දෙකක් කියලා හිතුවොත් හැබැයි දැන් කකුල් දෙක නැතුව මෙයා hina වෙන්නේ කාලයක් යනකොට මෙයාට ඒක ගාණක් නැති වෙනවා ඒතකොට මේ සිත හිතුවොත් තමයි කකුල නැති වුණා කියලා හිතුවොත් තමයි දුක තියෙන්නේ හැබැයි කකුලක් කොහෙන්ද හිතට? හිතට කොහෙන්ද කකුල්? හිතට කොහින්ද රූපයක්? හිතට කොහින්ද රූපයක්? හරි හවහල් ගොයිසයින් ඉතින් හොඳටම ඒ කියන්නේ කතා කරනකොට තවත් ඒක වැඩි වුණා. يعني ඒක සත්‍යේ වුණා වගේ ඉන්නා. ඒක සත්‍ය තේරෙන සත්‍ය තේරෙනවා. හිතට කොහින්ද රූපයක්? හිතට කොයින්ද දෙයක් එතකොට මේ සිතනේ මේ ඔක්කොම හිතනේ මැරෙන්නේ ඒකනේ අපි කිව්වේ හිත මැරෙන්නේ හිත නෑ දැන් ආස්වාස ප්‍රාර්ථනා වෙනකම්ම ස්පාක් එක වෙනකම්ම මේ ස්පාක් එකනේ සිත කියන්නේ. ඒතර ආස්වාස ප්‍රාස්වාස නවතිනකොට ස්පාක් එක නවතිනවා. එතකොට සිත නෑ. එතකොට මොකද වෙන්නේ? කය වැඩක් නෑ. ඉතින් දැනුත් කයෙන් වැඩක් නෑ. කයෙන් වැඩක් දැනුත් මේ සිතනේ ඔක්කොම. සිත නැත්තම් කයෙන් වැඩක් නෑ. නෑ දැනුත් මේ සිතනේ ඔක්කොම. කතා කරන්නේ සිතන්නේ ඔය සිතනේ. දැනුත් මේ සිත කයකෝ.